දැන්වලාව රාත්‍රී 8යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවය. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ අනුරාධපුර තිසාවැව අරිප්පු පාරේ ශාස්ත්‍රීය සංඝබෝධි භාවනා මධ්‍යස්ථානාධිපති අනුරාධපුර විජයපුර ශ්‍රී විජය විදර්ශනා පිරිවෙනේ ජ්‍යෙෂ්ඨාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද රිදියගම ඥානතිලක ස්වාමින්ද්‍රයන් වහන්සේ එළඹෙන වෙසක් පුන් පොහොය දිනයේදී සිද්ධාර්ථ ගෞතම බෝසතුන් බුදු බවට පත්ව වසර 2600ක්.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 භයාති සත්පුරුෂ වාසනාවන්ත පින්නතුනි තුන් ලෝකයේම මෛත්‍රී ජලයෙන් තෙමවදාලා ලෝතර මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් සනරාමර ලෝක සත්වයින්ගේම සංසාර විමුක්තිය උදෙසා දේශනා කොට වදාළ තුන් ගාථා ධර්මයක් මාතෘකාව වශයෙන් සඳහන් කළා මේ මාතෘකාව ඇතුළත් වෙන්නේ කුද්දක නිකායට අයිති ග්‍රන්ථ 15ක් තියෙනවා. ඒ ග්‍රන්ථ 15 අතරින් ජාතක පාළියටයි මේ ගාථා ධර්මය ඇතුළත් වෙන්නේ. ජාතක පාළියේ 77 වෙනි මහා සුපින ජාතකයේ සඳහන් වන ගාතාවක් මාතෘකා කරගත්තේ මේ ධර්ම දේශනාව පැවැත්වීමට ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙච්ච නිසා අපි හැම දිනෙකම පුදුම නිවීමකින් සැනසීමකින් අපේ ජීවිත යහමගට යොමු කරගෙන මේ උතුම් වූ සැනසීම ලබනවා බුදුරජාණන් වහන්සේ තුන් කල් දන්නා නුවණින් උන්වහන්සේ පෙන්වා වදාළ ධර්ම අදත් සිහිපත් කරගත්තාම අදටත් අනාගතයටත් මේ ලෝක తত্ত্বය පිළිබඳව උන්වහන්සේගේ දේශනා පරම සත්‍ය දේශනා වෙනවා. උන්වහන්සේ දේශනා කළ කිසිම වචනයක් මේක මෙහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් තත්වයක් ඒ ධර්ම කරුණවල පවතින්නේ නැහැ. අද ධර්ම දේශනාවේදී මම මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එදා ඉඳපු බල සම්පන්නම රජ කෙනෙක් කොසල් මහ රජුරෝ මේ කොසල් මහ රජුරෝ දැකපු සිහින 16ක් පිළිබඳවයි අද මේ ධර්ම දේශනාවේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ දිනපතාමත් උදේට හවසට ධර්ම දේශනා පවත්වනවා මේ දේශනාව ඒ අතරින් දුර්ලභ වෙනවා මේ ලෝකයේ පිළිබඳව උන්වහන්සේගේ පැහැදිලි කිරීමක් අද ලෝකයේ සිද්ධ වෙලා තියෙන සිදුවීම් පිළිබඳව එදා උන්වහන්සේගේ බුදු මුවින් පිට වෙච්ච මේ වචන අපට අදත් දකින්න පුළුවන් තත්වයක් ලෝකයේ තුලින් පවතින නිසා මේ සිහින දහසයක් හැටියටයි මේ ධර්ම කාරණා පිළිබඳව විස්තර කරන්න තියෙන්නේ සසර රජුරෝ දැකපු සීන 16ක්. සීන පිළිබඳව කතා කරනකොට අපි දන්නවා ඒකම අනාවැකි. ඒ වගේම පේන මේවා මගින් ලෝකයේ ඉදිරියට සිද්ධ වෙන්න තියෙන දේවල් පිළිබඳව මහා ඉරිසිවරු ලෝකේ දත් යම් යම් දේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා සත්‍ය වෙලා තියෙනවා. අපිට බුදුරජාණන් වහන්සේ කොසල් මහ රජතුමා විසින් දැකපු මේ සිහින පිළිබඳව කරන විග්‍රහයක් අපිට මේ සුපින ජාතකයට අනුව පැහැදිලි කර ගැනීමට ඉඩ ලැබෙනවා මේ ධර්ම දේශනාවේදී. ඒකම සඳහන් කරන්න ඕන බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්න වෙලාවේදී මහා මායා දේවීන් වහන්සේ දකිනවා සුදු ඇත්පැටියෙක් තමන් ඉන්න යහන වටේ පැදකුණු කරලා දකුණැලෙන් කුසට ඇතුළු වෙනවා දකිනවා මේක සිහිනයක් ඒ වගේම සිද්ධ වෙච්ච සිදුවීමක් ලෝතර බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වෙන කොටත් ඊට පෙර දවසේ රාත්‍රියේදී උන්වහන්සේ සීන පහක් දකිනවා. මේ මහ පොළව යහනක් බවටත් හිමාලයේ කොට්ටයක් බවටත් දකුණු අත මේ අවරගිර හැටියටත් වම් අත පෙරගිර නැගෙනහිර හැටි පාදය දකුණු සයුරෙත් හැටියට බෝධිසත්වයන් වහන්සේ දකිනවා බුදු වෙන්න පෙර දවසේදී මේ මුළු ලෝකයේම උන්වහන්සේට යහනක් වෙලා තියෙනවා තමයි දැක්කේ හිමාලයේ කොට්ටයක් දකුණු අත බටහිර පැත්ත වම් අත නැගෙනහිර පැත්ත පාදයේ දකුණු පැත්තෙන් මේ විදිහට දැක්කහම මුළු විශ්වයටම ශාන්තිය උදා කරන මේ ලෝතුරා බුද්ධත්වයේ අවබෝධ වෙන බව පසක් කරන මේ වගේ හීනයක් උන්වහන්සේ දැක්කා. ඒ වගේ හීන තව හතරක් දකිනවා. බෝධිසත්වයන් වහන්සේගේ නාභියෙන් රතු ඊතන ගහක් පැන නැගිලා අහසට ගිහිල්ලා පැතිරෙනවා දකින්න ලැබුණා. නාභියෙන් ශරීර මැදේ මෙපෙකණිය ප්‍රදේශයෙන් අහසට පැන නැගිච්ච ඊතල ගහ මුළු අහස පුරාම පැතිරිලා යනවා. මේ සීනය බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරන බව තමයි මේ සිහිනෙන් ප්‍රකට වෙන්නේ. තුන්වෙනි සිහිනේ හැටියට උන්වහන්සේ දකින්නේ කලු හිස් ඇති සුදු පණුව පාවලින් ඇති වෙලා ධන හිස දක්වාම මේ බෝධිසත්වයන් වහන්සේගේ දෙපා මේ සුදු පණුවන්ගෙන් පිරීලා පවතිනව දැක්කා. ඒ සිහිනය තුළින් උන්වහන්සේ ලෞතර බුදු බවට පත් වුණාම ගිහියන් උපාසකයන් වෙන බව තමයි මේ සිහිනය තුළින් ප්‍රකට වෙන්නේ. හතරවෙනි සිහිනයේ හැටියට බෝධිසත්වයන් වහන්සේ දැක්කේ නොඑක් විදිහේ වර්ණ ඇති ලිහිණියෝ හතර දෙනෙක්. සතර දිශාවෙන් එහාඹල ඇවිල්ලා උන්වහන්සේගේ පාමුල පැවිල්ලා එකම වර්ණයක් බවට පත් වෙනවා සීනෙන් දැක්කා. ඒ තමයි එදා ප්‍රකට වෙච්ච අදත් ලෝකයේ සිටින නොඑක් විදිහේ කුලවලාය මේ ශාසනයට ඇවිල්ලා උතුම් වූ ශාසනික පැවිදි ජීවිතයට පත් වෙනවා. ඒ තුලින් නිවන් මඟ නිවන් මඟට පත් වෙනවා. මේකයි උන්වහන්සේ දැකපු ඒ සිහිනය. පස්වෙනි සිහිනය හැටියට දැක්කේ අසූචි පර්වතයක්. ඒ පර්වතයේ මැද පර්වතයේ මුදුනේ උන්වහන්සේ සක්ම ඒ අසුචිය නොතැවරි සක්මන් කරනවා දකින්න ලැබුණා. මේ සිහිනය තුළින් තාම වැදගත්ම දෙයක් කියවෙනවා. ලෝකේ කවුරුත් කැමති ලාභ ලෝභ ලබන්න, කීර්ති ප්‍රශංසා ලබන්න. සමන්ත යම් යම් දේ ගලාගෙන එනවා නම් ඒ විදිහේ ජනප්‍රියත්වයට පත්වන දේවල් කරන්න කැමති. ලෞතර බුද්ධ බුදුරජාණන් වහන්සේ තුල මේ සිව්පසයට නොයැලෙන බවයි මේ පස්වෙනි සිහිනය තුළින් ප්‍රකට වුණේ. ඉතින් මේ සිද්ධි පිළිබඳව අපි ඈතන තොරතුරු ටිකක් කියනවා වගේම අපේ රට පිළිබඳවත් මේ වර්තමාන යුගයේදී අවුරුදු 30ක මහා යුද්ධයක් නිමාව දැකපු වෙලාවේදී 15 වෙනි සියවසේ ඉඳපු තොටගමුවේ රාහුල හාමුදුරුව කතරගම දෙවියන්ගෙන් දැනගත්ත කාරණයක් තමයි මාගම්පුර කරඬුල්ලේ වැඩ ඉඳපු ඉන්ද්‍රිය සංවරයේ ඉතාම උසස් විදියට ආරක්ෂා කරපු අවුරුදු 60ක් වැඩ ඉඳනත් වැඩ ඉඳපු ගල්ලෙනේ ඉහළ හිසෝසවල බැලුවේ නැති චිත්තගුත්ත මහරහතන් වහන්සේ කියපු අනාවැකියක් තමයි අද මේ රටේ මේ සාමය උදා වීම. ඒ අනාවැකියක් මේ ලෝකයේ ඉෂ්ට වෙච්ච අනාවැකියක් බවට පත් වුණා. ඒ නිසා අපට අද මේ වෙලාවේදී කතා කරන්න පුළුවන් මේ කොතල් මහ රජුරෝ දැකපු සිහින පිළිබඳව මූලික තොරතුරු කතා කරලා සිහිනයට අදාළ තොරතුරු අපි ඊළඟට එකින් එක කතා කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. දවසක් කොසල් මහ රජුරෝ රාත්‍රී නිධානයට ගිහිල්ලා නිදාගෙන ඉන්නකොට මෙදියම් රැයේදී හොඳට නිින්ද ගිහිල්ලා තියෙන වෙලාවේදී මේ රජුරවන්ට මේ මේ සීන 16 එකින් එක එකින් එක 16ක්ම මේ සිහින දකින්න ලැබුණා. කවදාවත් හිතපු නැති බලාපොරොත්තු නැති මේ සිහින දැකලා අවසන් වෙනකොට රජුරුවන්ගේ මුළු ඇඟම රෝමෝද්ගමනය වුණා. හිරියඩු පිපුණා. බය බිරාන්ත වුණා. මුළු රැයම නිදා ගන්න පුළුවන් තත්ත්වයක් රජුරන්ට ඇති වුණේ නැහැ. රජතුමා එළි වෙන තෙක් බොහොම අපහසුයෙන් වෙවුල වෙවුල පීඩාවට පත් වෙමින් ඉඳලා මෙහෙම ඉන්න වෙලාවේදී රජුරන්ගේ විශාල පුරෝහිත පිරිසක් ඉන්නවා ඕනම දෙයකට කරුණු කියන මේ පුරෝහිත කණ්ඩායම ප්‍රධානිය ඇතුළු පිරිස රජතුමා ළඟට ආවා. රජුරන් වැඳලා අවසර අරගෙන දෙවියන් වහන්සේ කොහොමද ඊ රාත්‍රියේ ගත කළේ කියලා ඇහුවාම කයිතුමා කියනවා මම ඊටාම අපහසු රාත්‍රියක් තමයි ඊ ගත කළේ මොකද දෙවියන් වහන්සේ මම දැක්කා ඊටාම භයානක විදිහේ මට විශ්වාස කරන්නට අපහසු විදිහේ සිහින 16ක් දැක්කා ඒ සීල 16 පිළිබඳව එකින් එකම මේ කුසල මහ රජුරෝ පුරোহিত බමුණ ඇතුළු ඒ කණ්ඩායමට කිව්වා. ඒ සීල 16 එකක් එකක් මේ පුරোহিত කණ්ඩායම කාල වර්ණ වෘෂභයන් හතර දෙනෙක් යුද්ධ කරන විලාසයෙන් හතර දිගින් රජ මිදුලට පැමිණිලා ඒ වෙලාව වෙනකොට මිනිස්සුෝ මේ වෘෂභයන් රජමාලිගාවට ඇවිල්ලා යුද්ධ කරනවා බලන්න ඕන කියලා රජමාලිගාවට රැස් වුණා. යුද්ධ කරන විලාසයක් වෙන්නලා මේ වෘෂභයන් හතර දෙනා පොළව පස් හාරමින් වලිග ඔසවාගෙන ශබ්ද කරමින් එහා මෙහා ගිහිල්ලා කිසිම යුද්ධයක් කරන්නේ නැතුව පලා යනවා. මේක පළවෙනි සීනය. දෙවෙනි සීනය හැටියට රජුරෝ දකින්නේ වියතක් පමණ රියනක් පමණ පුංචි ගස්වල තඩියක් එකහමාරක් තරම් ගස්වල මල් හැදිලා ගෙඩි හැදිලා ඒ ගහේ ඵල සම්පූර්ණ වෙලා තියෙනවා දැක්කා. තුන්වෙනි සිහිනය හැටියට දැක්කේ ගව දෙනුන්ගෙන් උපදින පැටව. ඉපදුණු මොහොතේම ඒ පැටවුන්ගෙන් ඒ ගව දෙන කිරිබනවා දැක්කා. ලෝකේ හිතන්න බැරි දේවල් තමයි මේ සිහින වලින් කියවෙන්නේ. ඒ වගේම මහ ගොන්නු දෙන්නේ කරත්තේ අග බැඳලා නාම්බන් වගේ ඉන්න ගොන්නු දෙන්නේ කරත්තේ යොදවලා කරත්තේ දක්කගෙන යන වෙනදාම පිණිස ඒ වෙනඳුන්ට තම බලාපොරොත්තු වෙන ස්ථානවලට ළඟා වෙන්න බැරි වෙනවා මේ නිසා මේක තමයි හතරවෙනි සීනේ හැටියට දැක්කේ පස්වෙනි සීනේ හැටියට රජතුමා දැක්කේ දෙපැත්තෙම මුඛයේ තියෙන අස්වැයේ ඒ මුඛ දෙකෙන්ම ආහාර අනුභව කරනවා දැක්කා. හයවෙනි සීනේ හැටියට රජතුමා දැක්කේ දස දහසක් අගන රන්තලියක හිවලෙක් මූත්‍රා කරනවා දැක්කා. රන්තලියක හිවලෙක් මූත්‍රා කරනවා දැක්කා. හත්වෙනි සීනය පුරුෂයෙක් පුටුවක ඉඳගෙන ලණු අඹරනවා. මේ අඹර අඹර අඹරන ඒ ලණුව පුටුව යට ඉන්න කැනකිලි දෙනක්. මේ ලණුව රහසිගත විදියට අනුභව කරනවා. හත්වෙනි සිහිනේ හැටියට දැක්කේ ඒක. අටවෙනි සිහිනේ තමයි හිස් කල ජලයේ නැති හිස් කල ගොඩක් නැද්ද? එක කලයක් තියෙනවා වතුර පිරিলা. මේ වතුර පිරිච්ච කලයට අනිත් අය වතුර කල ගෙනල්ලා පුරවගෙන ගෙනල්ලා අර පිරිච්ච කලයටම පුරවනවා. මේක තමයි දැක්කේ අටවෙනි සීනය හැටියට. නවවෙනි සීනය හස්පියුමෙන් ගැවසීගත් තොටුපළක් සහිත පොකුණක සතුන් පැමිණිලා වතුර බොනවා. ඒ පොකුණේ කිසිම කැළතීමක් වෙන්නේ නැහැ. නමුත් පොකුණ මැද ගැඹුරු ස්ථානයේ වතුර කැළඹිලා තියෙනවා දැක්කා. මේ සතුන් ඇවිල්ලා වතුර බොන ස්ථානයේ වතුරට බැස්සත් කිසිම කැළඹීමක් නැහැ. නමුත් පොකුණේ මැද කැළඹිලා ඒ ඒ තැන රැඳිනම් වමින් තියනවා දැකින් දැක්කම්. 10 වෙනි සීනිය හැටියට දැක්කේ වත් මුට්ටියක අහල් පිළියෙල කරලා ඒ ලිපේ තියාපු මුට්ටියක ඒ බත එක පැත්තක් සම්පූර්ණයෙන්ම බෙරි වෙලා. තව පැත්තක් බත සහල් වෙලා තියෙනවා. තව පැත්තක බත අවශ්‍ය ප්‍රමාණය හොඳට පැහැලා තියෙනවා දැක්කා. 11 වෙනි සීලයේ හැටියට දැක්කේ මසුරන් 10000ක් වටින සඳුන් ගැටයක් කුණු මෝරු ගණනට ඉතා නොවටිනා ගානට විකුණනවා දැක්කා. 12 වෙනි සීනය කිසිම බරක් නැති වේලිච්ච ලබු කබල් වතුරේ පතුලට කිඳා බහිනවා. 13 වෙනි සීනේ හැටියට දැක්කේ මහා පර්වත වගේ ගල්, ගෙවල් වගේ මහා ගල් වතුරේ පාවෙවි තියෙනවා දැක්කා. 14 වෙනි සීනේ හැටියට දකින්නේ මෙඩියන් කළු සර්පයන් පසුපස්සේ එළවගෙන ගිහිල්ලා මේ මැඩියෝ අල්ලගෙන දෙකට තුනට කඩලා මුරු මුරු යන ශබ්දේ නැගමින් මේ සර්පයන් මැදියන් ගිලිනවා දැක්කා. පහළසින සීනේ හැටියට දැක්කේ කපුටන් ස්වර්ණහංසයන් පිරිවරාගෙන දැන් කපුටෝ කළු පාට මේ කපුටන් පිරිවරාගෙන ස්වර්ණ හංසයන් ව්‍යාපාර කරනවා හසේ දැක්කා 16 වෙනි සීනිය හැටියට දැක්කේ එළුව කණ්ඩායමක් දිවියන් පසුපසේ ලොවගෙන ගිහිල්ලා මේ දිවියෝ අල්ලගෙන ඒ දිවියන් මරලා අනුභව කරනවා දැක්කා. මේ සීන 16යි. කොසල් මහ රජුරෝ දැකපු සීන 16. මේ සීන 16 තමයි එළි වෙන තෙක් මහා ග්‍රන්ථ. මොනවා වෙනවද? රටට යමක් වෙනවද? තමන්ගේ ජීවිතයට අනුතරක් වෙනවද? කිසිඳ ගන්න බැරි මේ සිද්ධියෙන් රජුරෝ බොහොම පීඩාවට පත් වෙමින් රාත්‍රිය ගත කළා. උදෑසන තමයි පුරෝහිත බ්‍රාහ්මණ ඇතුළු කණ්ඩායම ඇවිල්ලා රජුරන්ගෙන් මේ පිළිබඳව විමසුවේ. දැන් පුරෝහිත බමුණට මේ දැකපු සිහින ගැන කිව්වා. පුරෝහිත බමුණ ඇතුළු මේ උපදේශක කණ්ඩායමට මේ සීන පිළිබඳව පුංචි හෝ දොරදුරක්වත් Tamanට දැනෙන අවබෝධයක් මේ කිසිම කෙනෙකුට තිබුණේ නැහැ. නමුත් වජ්ජුරුවන්ගේ හැම දෙයකටම කරුණු කියන මහා පඬිතයන් හැටියට ඉන්න මේ පෙරවි බමුණන් මේ විදිහට නිහඬව හිටියොත් Tamanගේ තනතුරක් නැතුව යනවා, රාජ්‍ය ලාභ ලෝභ නැතුව යනවා. ඒ පිළිබඳව කල්පනා කරපු පුරোහිත බමුණ ඇතුළු කණ්ඩායම රජුරෝ ඉදිරියේදී අත ගසල දාලා දේවයන් වහන්සේ අපේ පඬිත කමෙන් ඇති වැඩක් නැහැ මේ සීන තෝරලා දුන්නේ නැත්තම් අපිට පුළුවන් මේ සූන සීන පිළිබඳව සැබෑ తත්වය පැහැදිලි කරන්න එහෙම කියලා මේ පුරোහිත බමුණ ඇතුළු කණ්ඩායම රජුරන්ට කියනවා දේවයන් වහන්සේ වැඩි දවසක් ගිහින් යන්නේ නැතුව ධාම ආසන්න දිනයකදී අනතුරු තුනක් පේනවා මේ සීන අනුව. එකක් රාජාන්තරාය රජුරන්ට විනාශයක් වෙනවා. ඊළඟට භෝගාන්තරාය මේ තියෙන සම්පත් විනාශ වෙලා යනවා. ඊළඟට ජීවිතාන්තරාය රජුරන්ටත් පීඩා වෙනවා. තියෙන සම්පත් වලටත් විනාශයක් වෙනවා රාජ්‍යයටත් විනාශයක් වෙනවා මේ විනාශ තුනෙන් එකක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවයි කියන එකයි මේ බමුණ ඇතුළු කණ්ඩායම රජුරෝ ඉදිරියේදී කිව්වේ. මේක ඇහුවහම රජුරවන්ට බොහොම බය එන්න එන්න වැඩි වුණා. රජුරෝ එතනදී පුරোহিত බමුණට නියම කරනවා මේකෙන් ගැලවෙන්න යම්කිසි ශාන්ති කර්මයක් තියනවාද එහෙම නැත්නම් වෙනත් දෙයක් මේ වෙනුවෙන් යාග හෝමාදියක් කරන්න තියනවාද කියලා විමසුවා. එතකොට පුරোহিত බමුණා කියනවා දේවයන් වහන්සේ මේ අනතුරු බරපතල නිසා මේ ගැටලුව විශාල නිසා මේකට කෙරෙන්න ඕන ਸਰව චතුස්ක කියන මේ මහා යාගය පවත්වන්න ඕන. මොකක්ද ඇහුවා ਸਰව චතුස්ක යාගය කියලා කියන්නේ? දෙපා සිව්පා සියලුම සතුන් ගෙනල්ලා දෙවියන් උදෙසා බිලි දෙන්න ඕන ඒ වෙනුවෙන් යාග පූජාවල් පවත්වන්න ඕන කියන එකයි මේ පෙරවි බමුණ රජුරන්ට කිව්වේ. රජුරෝ බමුණට නියම කළා එහෙමනම් ඔබ මූලිකත්වයේ දරන අවශ්‍ය කරන සියලුම දේ සම්පූර්ණ කරගෙන ඒ යාගය පවත්වන්න කියලා කිව්වහම රජ මාලිගාවේ මේක පැත්තක එක පැත්තක යාග තැන් හැටියට අවශ්‍ය කරන කණු හිතවලා සියලුම නිලධාරීන්ගේ සහයෝගය ලබාගෙන කුරුල්ලන්, පක්ෂීන්, මිනිසුන් මේ හැම දෙනාම හතර දෙනා හතර දෙනා බැගින් දැන් රජමාලිගාව පුරාම පිරලා තියෙනවා. තවත් අඩුපාඩු මොනවද කියලා බලමින් මේ පූජිත බ්‍රාහ්මණයා මේ පිළිබඳව විමසිලිමත් වෙන වෙලාවේදී රජමාලිගාවේ උඩුමහල් තලයේ මේ වෙනකොට ඉඳපු මල්ලිකා දේවීන් වහන්සේ මේ සතුන්ගේ කෑ ගැහිම ඇහිලා මාලිගාවෙන් බැහැලා රජුරෝ ළඟට ගිහිල්ලා රජුරංගෙන් විමසනවා දේවයන් වහන්සේ මේ රජමාලිගාවේ මහා ශබ්දයක් ඇහෙනවා. මොකද්ද මේකට හේතුව කියලා. එතකොට සයිතුමා කියනවා දේවියනි මගේ කන ළඟින් සර්පයෙක් ගියත් දේවීන් වහන්සේට දැනෙන්නේ නැහැ. මම මේ කතා කරන්නේ මම මේ තනියෙන්ම මේ පඬිත බ්‍රාහ්මණවරු කැඳවලා මට ඊයේ දකින්න ලැබිච්ච මේ මහා සීන 16ක් ඒක භයානක තොරතුරු පිළිබඳව දැනගෙන ඒ වයින් අත මිදෙන මහා යාග පූජාවක් පවත්වන්න මේ සූදානම් වෙන්නේ. මල්ලිකා දේවීන් වහන්සේ දෙන්නේ කියන රජුරවන්ට රජතුමනි සියලුගත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේට අපි මේ පිළිබඳව දැනුවත් කරන්න ඕන. මේ යාගයේ පැවැත්වීම පිළිබඳව දෙවනුව තියලා අපි බුදුරජාණන් වහන්සේ ළඟට යමු කියලා සජිරෝ සමග ගියා. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්න බුදුරජාණන් වහන්සේ සජිරෝ දේවීන් වහන්සේ ඇතුළු පිරිස මාලිගාවට ආවහම මේ විදිහේ මහා ගැටලුවක මේ පිරිස ඉඳගෙනයි මෙතෙන්ට එන්නේ කියන විශ්වාසයෙන් යථා කළා. පළවෙනි සිහිනය හජිරෝ බුදුරජාණන් වහන්සේට මතක් කළා. හජිරෝ ඒ වෙලාවේදී කිව්වා ස්වාමීනි පළමු සිහිනය හැටියට මම දැක්කේ වෘෂභය කණ්ඩායමක් යුද්ධ කරනවා කියන මේ විලාසයෙන් හඳ තලමින් පොළවේ දූවිලි අවසමින් රජමාලිගාවට ඇවිල්ලා කිසිම යුද්ධයක් කරන්නේ නැතුව මේ ගවයින් කණ්ඩායම මෙතනින් ආපහු යනවා. මිනිස්සු මේක දකින මිනිස්සු අද අපි රජමාලිගාවේ ඉදිරිපිටදී වෘෂභ යුද්ධයක් බලන්න ඕන කියන අදහසින් සමහර ගවයින් මැරෙනවා, සමහර ගවයින් තුවාල වෙනවා. මේවා දකින්න ඕන කියන අදහසින් මහජනයා රජමාලිගාවේ මිදුලට එක රාශි වෙලා ඉන්නවා දැක්කා. නමුත් කිසිම යුද්ධයක් කරන්නේ නැතුව මෙතනින් මේ කණ්ඩායම පිටත් වෙලා යනවා. මේක තමයි දැකපු පළවෙනි සිහිනය. බුදුරජාණන් වහන්සේ ඒක හඳුන්වලා දෙනවා මහරජතුමනි මේ කාලයට අදාළ දෙයක් නෙවෙයි මේ. අනාගතයේට ලෝකයේ සිද්ධ වෙන සිදුවීමක් පිළිබඳවයි මේ සිහිනෙන් කියවෙන්නේ. මහා ධාරා නිපාත වර්ෂාවක් වහින්න එනකොට අහස කළු කරනවා. හතර වටින් එන වනාකුළු වලින් මුළු අහසම වැහිලා අන්ධකාර වෙනවා. ඒ එකම අහසේ තනින් තන විදුලි කොටනවා. අහස ගොරවනවා. අකුණු වදිනවා. මෙහෙම සිද්ධ වෙනවා දකින්නකොට ගොවියෝ දැන් ඊටාම වහින්න ළඟයි කියලා ඇලවේලි බඳින්න පටන් ගන්නවා. ඊළඟට කම්කරුවෝ තමන්ගේ කර්මාන්තවලට අදාළ දේවල් කරන්න පටන් ගන්නවා. එලි මහනේ වේලෙන දාලා තියෙන ඇඳුම් පැළඳුම් වහාම ඉවත් කර ගන්නවා. සමහර වී ඊළඟට කුරහන් මුං ඇට වගේ දේවල් වේලෙන්න තියලා තියෙනවනම් ඒ වගේ දේවල් වැස්සෙන් නොතෙමින් ආරක්ෂා කර ගැනීම සඳහා මිනිස්සු සූදානම් වෙනවා. මේ විදිහේ මහා සූදානමක් වෙනකොට අර මහා කළු වලාකුළු හතර අතේ පාවෙලා ගිහිල්ලා ඉර පෑදිලා නැවතත් සූර්යාලෝකයේ පෙර තියෙන තත්ත්වයට එනවා කිසිම යුද්ධයක් වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් සිද්ධ වෙන්නේ නැති. මේ වගේ සිද්ධීන් අනාගතයේට ලෝකේ ඇති වෙනවා. මේ ඇතිවීමට හේතුව තමයි පංච දුෂ්චරිතයෙන් යුක්තව මේ මිනිස්සු වාසය කරනවා සතුන් මරනවා හොරකම් කරනවා කාමයේ වරදවා හැතිරෙනවා මත්පැන් පානය කරනවා බොරු කියනවා මේ පංච දුෂ්චරිතයන් නිසා තමයි මේ ලෝකයේ මේ විදිහේ මහ වෙනස්කම් ඇති වෙන්නේ සමහර විට මුළු ලෝකයේම හැටියට දෙමව්පියෝ ආදරෙන් දරුවෝ හදන්නේ ඒ දරුවන්ගේ අතින් මරණයටපත් වෙන්න පවා සිද්ධ වෙනවා මව්පියන්ට. මව්පිය වතින් දරුවෝ මරණයටපත් වෙනවා. මේ වගේ මහා පුදුම දේවල් ලෝකයේ සිද්ධ වෙනවා. ඒ සිදුවීම් වල එක සිහිනයක් තමයි ඒ පළමු සිහිනය තුළින් ප්‍රකට කෙරුණේ. දෙවෙනි සිහිනය ඊළඟට උන්වහන්සේගෙන් විමසනවා දෙවෙනි සිහිනයේ හැටියට දැක්කේ රියනක් වගේ ප්‍රමාණයේ ප්‍රමාණයට පොළවෙන් මතුවලා ආපු ගස්වල මල් පිපිලා, ගෙඩි හැදිලා. ඒ ගෙඩි ගහ සම්පූර්ණ වෙලා ගහේ කාලය අවසන් වෙන තත්ත්වයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එතනදි පැහැදිලි කරලා දෙනවා මනුෂ්‍ය ගුණධර්ම වලින් අඩු වෙනකොට සිද්ධ වෙන ප්‍රධානම දෙයක් තමයි මනුෂ්‍යයන්ගේ ආයුෂ ප්‍රමාණය අඩු වෙන එක. ආයුෂ ගැන කතා කරනකොට ලෝකයේ මුල්ම අවස්ථාවේදී අසංකේය දක්වා මේ මිනිස්සු ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී පරම ආයුෂ හැටියට අවුරුදු 120ක කාලයක් වෙලා තිබුණා. ඊට පස්සේ මේ 120 කාලය අඩු වෙවි ඇවිල්ලා අවුරුදු 80 වෙනකොටත් 70 වෙනකොටත් අවුරුදු 30 වෙනකොටත් අවුරුදු 20 වෙනකොටත් මිනිස්සු ඉන්න කාලේ අවසන් වෙනවා. එපමණක් නෙවෙයි පරම ආයුෂ අවුරුදු 10ට සීමා වෙනවා. දැන් බල්ලෙක් වගේ සතෙක් අද වෙන අද වෙනකොටත් අපි දන්නවා අවුරුදු 10ක වගේ කාලයක්. මිනිස්යන්ගේ කාලයක් මේ තරම් ආයු ප්‍රමාණයක් ඇතුළු ඉඳපු මිනිස්යන්ගේ ආයුෂ අඩු වෙලා යනවා. මොකද ලෝකේ විස වැඩි වෙනවා. අධර්මයේ වැඩි වෙනවා. සිතුවිලි නරක වෙනවා. ක්‍රියාකාරීත්වය නරක වෙනවා. මිනිස්සු වැඩි කල ජීවත් වෙන්නේ නැහැ. තම තමන්ගේම අය තම තම තමන් විසින්ම නැති කර ගන්නවා. කෝපය වැඩි වෙනවා. ඊර්ෂ්‍යාව වැඩි වෙනවා. මාන්නය වැඩි වෙනවා. කුහකකම් වැඩි වෙනවා. මේ වගේ අධර්මයේ බහුල වෙනකොටයි මේ තත්ත්වයක් ඇති වෙන්නේ කියන එක උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. තුන්වෙනි සිහිනය හැටියට උන්වහන්සේ දැක් උන්වහන්සේට රජුරෝ කිව්වේ එදාම උපන්න ගව දෙනුන්ගේ පැටවුන්ගෙන් ඒ ගව දෙනුන් ගව අම්මලා මේ පැටවුන්ගෙන් කිරිබනවා දැක්කා. අනේ මේ ලෝකේ කවදාවත් සිද්ධ වෙන්නේ නැති සිදුවීම්. දූ දරුවන් මව්පියන්ට නොසලකන බව තමයි මේ තුලින් ප්‍රකට වෙන්නේ. දැන් 16න් ඒ වගේම 16න් ලෙස තබා ගන්නවා මව්පියෝ. ඒ 16න් 16න් හැටියට තබා ගැනීම නිසා අම්මලාට සිද්ධ වෙනවා තමන්ගේ දරුවන්ගේ වැඩ ටික කිරීමට පමණක්. එහෙම ඉන්නකොට හැමදාම ඒ දෙමව්පියන්ට වෙන කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ දෙමව්පියෝ කිව්වොත් වයසට ගියපු වෙලාවේදී Tamanට ලැබිච්ච ආහාර ටික අනේ දුවේ අනේ පුතේ මේ කෑම ටික රහ නැහැ කියලා කිව්වොත් දෙමව්පියෝ දරුවන්ගෙන් අහන්න ලැබෙන්නේ එහෙනම් රස දැනක් හොයාගෙන ගිහිල්ලා නවතින්න කියලා. අසනීපයකට බෙහෙතක් ගන්න ඕනේ කියලා කිව්වොත් මේ රෝහල් තියෙනවා ඖෂධ වර්ග තියෙනවා. නමුත් කවදාවත් ඒ දෙමෝපියන්ට බෙහෙතක් හේතක් අරගෙන දෙන්නේ නැහැ. නිදා ගන්න ලැබෙන්නේ සමහර විට මේ දහ දුක් හදන විඳලා හදාපු දරුවන්ගේ ගෙවල් වලදී කබල් පැදුරක කබල් මෙට්ටයක ওই විදිහට ජීවත් වෙන්නේ. මේ මේ විදිහේ තත්වයක් ලෝකේ ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ මේ සිහිනය තුළින් පැහැදිලි කළ දුන්නා. කාල වේලාව අනුව මේ සීන 16ම තොරතුරු කියාගෙන එනකොට එක්තරා ප්‍රමාණයකට හෝ මම සඳහන් කරන්න උත්සාහ කරනවා ඊළඟට මහ ගොනු යුගලයක් කරත්තේ පිටුපස බැඳලා නාම් නාම්බන් වගේ ඉන්න ප්‍රමාණයේ ගවයින් දෙන්නේ කරත්තේ බැඳලා මේ කරත්තේ දක්කගෙන යනවා. එහෙම වෙනකොට එහෙම වෙනකොට මේ වෙළෙන්දන්ට සුදුසු වෙලාවට උවමනා කරන වෙළඳ ස්ථානවලට යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වෙළඳ ව්‍යාපාර සිද්ධ වෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ ඒ සිහිනේ විස්තර කරලා දෙනවා අනාගතයේ ධර්මයේ බහුල වෙනකොට මේ ලෝකේ සුදුසුට සුදුසු තැන ලැබෙන්නේ නැහැ. එතකොට සුදුසුට සුදුසු තැනක් ලැබෙන්නේ නැති වෙනකොට රටේ පාලනය අවිධිමත් වෙනවා. ස්වාමි සේවක ප්‍රශ්න කෙලවරක් නැතුව ඇති වෙනවා. ඊළඟට සේවකයන්ගේ හොඳ දක්ෂ සේවකයන්ගේ සහයෝගය රටට ලැබෙන්නේ නැතුව යනවා. ප්‍රවීණයන් දක්ෂයන් යෙදවීමෙන් කාර්යක්ෂමතාවය ඵලදායීතාවය කියන එක වැඩි වෙලා රටේ දියුණුව ඇති වෙන්නේ ඒ විදිහට. නමුත් ඒව සිද්ධ වෙන්නේ නැහැ ඒකයි මේ සිහිනය තුළින් ප්‍රකට වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. ඊළඟට පස්වෙනි සිහිනය තමයි දෙපැත්තෙම මුඛ තියෙන අස්සේ ඒ මුඛ දෙකින්ම අනුභව කරනවා. මේකෙදී ඊටාම වැදගත් දෙයක් කියවෙනවා ලෝකයේ ධර්මයේ බහුල වෙනකොට මොන හරි වැඩක් කරගන්න අපි යනකොට අල්ලස් දෙන්න සිද්ධ වෙනවා අල්ලසක් නැතුව මොනම දෙයක්වත් කරගන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට යුක්තිය ඉෂ්ට කරන්නේ ඉන්න අය මම වැරදි කරන්න පටන් ගන්නවා. මේ නිසා වෙන්නේ හිමියා අහිමි වෙනවා. අහිමියා හිමිකාරයෙක් වෙනවා. මිනී මරුව නිදහස් වෙනවා. සාක්ෂිකාරය බන්ධනාගාරගත වෙනවා. තද දඬුවම් දිය යුතු වරදට සුළු දඬුවම් දෙනවා. අල්ලස් නොදී කිසිම දෙයක් ලෝකේ සිද්ධ වෙන්නේ නැති බරපතල තත්වයක් මේ ලෝකේ උදා වෙනවා මේ අනාගත තත්වය මසුරන් දසදහසක් අජමා රන්තලියකට හිවලෙක් මෝත්‍රා කරනවා දැක්කා සජිරෝ ඒක පැහැදිලි කරා ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මේ බුද්ධ කාලයේදී ප්‍රධානත්වයේ ලැබුණේ නිතරම කුලවන්තයන්ට සාමාන්‍ය වැසියා නිතරම ඒ උසස් අයගේ උසස් කුලවන්තයන්ගේ දාසයන් හැටියට තමයි කටයුතු කරන්න වෙලා තිබුණේ. නැත්තම් ඔවුන්ට කිසිම දෙයක් කර කියා ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ සාමාන්‍ය වැසියට මේ විදිහට පීඩා ලැබෙන තත්වයක් මේ ලෝකේ ඇති වෙනවා. මේ තත්වය හතේ ඇති වෙනවා වගේම බුද්ධ ශාසනයේදීත් මේ කියන తত্ত্বය සාධාරණව ඒ වගේම සීල ගුණ ගරුකව උතුම් ජීවිත ගත කරන ඒ ශ්‍රමණයන් වහන්සේලාට කිසිම සැලකිල්ලක් නොලැබෙන තත්වයක් ඇති වෙන බව උන්වහන්සේ දේශනා කළා. අපිට කාලය අනුව තමයි මේ සඳහන් කරන්න වෙලා තියෙන්නේ. පුරුෂයෙක් පුටුවක ඉඳගෙන අමරන ලණුවක් ඒ පුටුව යට ඉන්න හිවලෙක්, හිවලියක් මේ මේ ඒ අඹරන ලණුව අනුභව කරනවා දැක්කා. මේ ස්වාමි පුරුෂයන් දහදුක් විඳලා ස්වාමි පුරුෂයෝ දහදුක් විඳලා මහන්සි වෙලා මුළු දවසම වෙහෙසිලා හම්බ කරගෙන ඇවිල්ලා ගෙදරට ගෙනත් දෙන මුදල් මේ බිරිඳ තියාගෙන බිරිඳ ඊළඟට තමන්ගේ ආධිපත්‍යය පවත්වනවා කොහොමද පරපුරුෂයන් ඇසුරු කරමින් ඊළඟට ආහාර පාන වලට ලොල් වෙමින් සුරාවේ ලොල් වෙමින් ආභරණ වලට ලොල් වෙමින් ඇවිදීමට ලොල් වෙමින් මේ විදිහේ පංචවිද ලෝලාත්වයකින් යුතුව කාන්තාවන් හැසිරෙන්න පටන් ගන්නවා. එහෙම හැසිරෙනකොට ඒ විදිහේ තත්වයක් ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. ඊළඟට වතුර නැති කලගෙඩි ගොඩක් මැද්දේ වතුර තියෙන කලයකට අනිත් අය ඇවිල්ලා වතුර කලව පුරවගෙන ඇවිල්ලා ඒ කලයටම වතුර දානවා. මේක බුදුහාමුදුරෝ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේදී බලدارින් හැම දෙයකින්ම පොහසත් වෙනවා. සාමාන්‍ය ජනයා දුකින් දුකටමපත් වෙනවා. මේ විදිහේ තත්ත්වයක් තමයි මේ සීනේ තුළින් තව විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහටයි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැහැදිලි කරගෙන ආවේ. සහින අටක් පමණයි අද ධර්ම දේශනාවේදී අපිට විස්තර කරගන්න ලැබුණේ. තවත් දවසක ධර්ම දේශනාවකින් ඊළඟ අට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ලෝකයේ සිද්ධ වෙන සිදුවීම් පිළිබඳව අනාගතය ගැන අද අපිට ලෝකයේ තුල දකින්න ලැබෙනවා. නමුත් අපිට මේ යුගයේදී එක පැත්තකින් සතුට වෙන්න පුළුවන්. අපි අරාජක වෙච්ච රටක්, ඒ වගේම කොතනටවත් නිදහස යන්නේ බැරි වෙච්ච තිබිච්ච රටක් දැන් ඊටාම හොඳ සාමකාමී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ධාර්මික වුණ ධර්මත අපේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනානුකූලව අපි ගත කරන්න මේ සම්බුද්ධත්ව ජයන්තියෙන් 2600ක් කරන වෙලාවේදී අදිෂ්ඨාන කරගන්න ඒ වෙනුවෙන් හැම දිනාටම ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා අද දින උපන්දිනයේ ඉදිරිය තියෙන ගුණේන්ද්‍ර දුසිල්වා මහත්මයාට ආශිර්වාද කිරීමට පානදුරේ විසෝ එම්.ටී. ප්‍රනාන්දු මහතා සහ මහත්මයාත් උණ වටුනේ විසෝ දීපීද සිල්වා මහතා මහත්මයාත් ගම්පහ විසූ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයා සහ මහත්මියට පින් දීමටත් හැමත නිවන් සුව පැතීමටත් දායකත්වයේ දරනවා රාජගිරිය කෝට්ටේ පාර අංක 1594න් දෙක නිවසේ ලලන්තිද සිල්වා මහත්මිය. තවත් දායකත්වයක් දරනවා මොරටුව මෝල්පේ ආනන්දාරාමාධිපතිව වැඩ සිට වසර 15කට පෙර අපවත් වී වදාළ මහෝපාද්‍යය වරකාගොඩ සීරරත්න ස්වාමීන් වහන්සේගේ ගුණ සැමරීමට දැනට විහාරාධිපතිව වැඩ සිටින බේරුවල ආනන්ද ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීමට සැමට උතුම් නිවන් සුව පැතීමට දායකත්වයේ දරනවා මොරටුව මෝල් පේ ජයමාවතාංක 56න් 3 ඒ නිවසේ MSM ඉදිරිසූරිය මහත්මිය විසිනි තවත් දායකත්වයක් රත්මලාන ධම්මා ධර්මාවතේ සිට වසර 19කට පෙර මියගිය ෆ්‍රැන්සිස් ගුණසේකර පියාට සහ නවින් මියගිය සියලු ඥාතීන්ට පින් දීමට දායකත්වයේ දරනවා ශාන්තා ගුණසේකර පුතා සමග බත්තරමුල්ල කුමාරගේ වත්තපාර අංක 149න් 4 නිවසේ කල්යාණි ගුණසේකර මහත්මිය. තවත් දායකත්වයක් වසර 46කට පෙර මියගිය පී.ඒ. සේදිරිස් පියාට වසර 25කට පෙර මිය ගිය මෑණියන්ටත් වසර 23කට පෙර මිය ගිය ජයන්ත කුමාර ධර්මපාල බිරිඳටත් ඇතුළු මිය ගිය ඥාතීන්ට පින් පැමිණවීමට චම්පා ධම්මික සුමේද චන්දිමාවෝ යන දරුවන්ගේ පවුල්වල සියලු දෙනාට ආශිර්වාද කිරීමට දායකත්වයේ දරනවා මහරගම පමුණුව පාර හත්වන පටුමගේ අංක 287 නිවසේ PAE ධර්මපද මහත්මයා තවත් දායකත්වයක් දරනවා වසර 27කට පෙර මිය ගිය එස්.ඒ. කරතේලි සප්පාමිත්‍යාට වසර 33කට පෙර මිය ගිය සොපිනෝනා ගුණසේකර මෑණියන්ට වසර 35කට පෙර මිය ගිය W.A. රිචඩ් පෙරේරා පියාට වසර 28කට පෙර මිය ගිය එල්.එච්. සිරිමාවතී මෑණියන්ට ඇතුළු මිය ගිය සියලුම ඥාතීන්ට පින් දීමට ජීවත් වන හැම දිනාටම ආශිර්වාද කිරීමට දායකත්වයේ දරනවා මණ්ඩාවල ඉහළ ලුණුගම ගිනිහිරියා ලන්ද අංක 203 නිවසේ කල්යාණ වීරසිංහ මහත්මිය. තවත් දායකත්වයක් වසර 6කට පෙර මියගිය එස් රාමනායක පියාට වසර 3කට පෙර මියගිය එස් රාජපක්ෂ මෑණියන්ට සියලු ඥාතීන්ට පින් දීමට මෙන්ම මිත්තණියට ආශිර්වාද කිරීමට දායකත්වයේ දරනවා දිනියන් තිදෙනා පුතුණුවන් සමග හෝමාගම නගර සීමා මාවතේ ශ්‍රී මහින්ද මාවතේ අංක 341 එක් නිවසේ ලීලා රානායක මහත්මිය විසින් තවත් දායකත්වයක් වසර 4කට පෙර මියගිය කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සේවය කළ මාළනී මංගලිකා පීරිස් වාසල තන්ත්‍රි මහත්මියට ඇගේ දෙමව්පියන්ට ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ට දෙපාර්ශ්වයේම මියගිය ඥාතීන්ට පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට පණවිරුවන් චක්තින් දීමට දායකත්වයේ දරනවා දූ දරුවන් සමග දකුණු කළුතර ශ්‍රී සද්ධම් වංශ මාවතේ අංක 23 නිවසේ WH වාසල තන්ත්‍රිගේ මහත්මයා හැඳල වත්තල විසෝ මහ බැංකුව විශ්‍රාමික MK දිනදාස මහත්මයා හදිසි අනතුරකින් මේ ගොස් වසරක් ගත වෙනවා එතුමාට පින් දීමට දූ දරුවන් ඇතුළු පිරිස වත්තල හැඳලා පල්ලිය පාර අංක 95න් 11 ඒ නිවසේ MK වී මෙරායා මහත්මිය විසින් දායකත්වයේ දරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ලෝක සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරං අද ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ අනුරාධපුර තිසාරව අරික්කු පාරේ ශ්‍රී සංඝකෝටි භාවනා මධ්‍යස්ථානාධිපති අනුරාධපුර විජයපුර ශ්‍රී විජය විදර්ශනා පිරිවෙනේ ජ්‍යෙෂ්ඨාචාර්ය ශාස්ත්‍රපති විද්‍යගම ඥානතිලක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිරුක්ති රෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු